අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපි අද දවසේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. අනිත් වෙන කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා කතා කරන්න කියලා ප්‍රශ්න කරන්න කියන ආරාධනාවත් එක්ක. හරි. ගරු ස්වාමීන් වහන්සේ ගෙදරදී භාවනා කරන විට එකම ස්ථානයක ඉඳ කළ යුතුද? කරුණාකර පහදා දෙන්න. පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් සිද්ධි කරගත්ත තැනක් තියෙනවා. ඒක තමයි වඩා හොඳ. මත එහෙම කරන්න බෑ කියලා භාවනා නොකර ඉන්න එපා. අහුවෙන තැන භාවනා කරන්න වුණොත් එහෙම කරන්න. පුළුවන්කමක් තියෙනවා. හොඳම දේ තමයි සිද්ධි කරගත්ත පුරුදු තැන කරන එක. අන්නත් ඒ ප්‍රශ්නම ඇඳුම් ඉන්න භාවනා කරන්නේ. කියන්නේ භාවනා නොකර ඉන්නවට වැඩිය වැසිකිලි හිටියන්න භාවනා කරවක් කවන්නේ. භාවනා නොකර ඉන්නට වැඩිය භාවනා කරන එක හොඳයි. අපකට ස්ථාන, තැන, අනම්මනම් සීමා සාධි කර කරගන්න එපා. ඒක වඩා හොඳ කරගන්න තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මේ මේ මේ ඊටගෙන බඳ නැද්ද? වමට හැරිලා හොඳ නැද්ද? දකුණට හැරිලා හොඳ නැද්ද තියෙන උත්තර බලන හොඳයි. අත අනිත් පැත්තට ඉන්නවා කියලා භාවනා නොකර ඉන්නවා. සිම්පල්. Guru Swamin Mahansa, during the sitting meditation, I experienced a very serene place where you are just being in the moment, in moment in harmony with everything. Experience the arising and falling nature of phenomena, experience that there is no self, no person creating anything. Please, can you explain how does one use this experience in the conventional world? Meaning, just being in the moment, because in the conventional world, things are happening at, at an accel accelerated pace. How does one achieve this balance? Hmm, this is uh, indication. Uh, is something in our, this, this combination is in our mind. So I have to achieve it, of course we have to have conducive conditions, background, everything. And somehow or the other we prove, with respect to the tension, there's a complete, another alternative, no tension, without any second person, without any second medicine, drugs, nothing. So that means it is uh, endowment. It's a gift in our mind, we don't use it. So now the problem is, can we repeat same thing under normal circumstances in the day-to-day -day activities? It, is, it just it's yet another challenge. The first and foremost is to show that this combination is already in your mind. So that is being shown under the conducive conditions and under the limited factors or, or variables have been fixed. Now when you more and more familiarize it, next stage is how to gain this with little bit of challenges and more bits of challenges and more with complications because this is a endowment in our mind. So let that familiarize and then more and more you go there, our mind is very adventurous than everyone thinking. Our mind is naturally adventurous. It cannot be stopped. But due to our conditioning, due to our corruption, due to our rut, only it is become so uh, bonded, stagnated, and putrefied. Otherwise, it's ever, ever blooming. So this is also one branch. Show it that under these circumstances it is possible in walking meditation and in our simple other tasks later you may find not only in sitting, but in walking also you can get not the same quantity or same quality, but uh, kind of a repetition. And ultimately it is moving. And therefore don't uh, consider this as a problem. Consider this as a gift or endowment and let the day-to-day -day challenges come in and they will be under a tsunami so much of tension, so much of frustration, so much of burning the candle from the both the ends. And when it is happening, you can, under, under such circumstances also, whenever such a situation permits, you can try this mental state is within this uh, agitated mind, within this uh, frustrated mind. Uh, so that means this is the canvas frustration in the mind is the draw drawing. Now, when you come here, no drawing, only we see the canvas. So you have to understand whatever you find a wall hanger, there cannot be any wall hanger picture without a canvas. But if you are looking at the picture, if you get imbibed and if you get carried away by the picture, you will never see the canvas. But the canvas is always there. So now, leave it as a challenge to the mind or adventure to the mind ultimately you find in, even in the battlefield or even in the deathbed, this is there, canvas is there. But we are very moved, we are carried away, we are taken for a ride just by the painting, just by the superficial value, so much so we are slaves. But each and everything is painted on the canvas, so you have to see through the picture and to see the canvas. Once you learn the art of seeing the canvas, no one can prevent. Even you can't prevent. Whatever the people going to show, you can see through what is really happening. Whatever the camouflage they are going to do, you can see what is up to what, they are up to what. And that is how the, in the day-to-day -day activities also, it is very, how to call it, it's a very natural process. You are just witnessing and nothing to do as such. Once you do the groundbreaking work, once you started to see that it is a part and parcel of my consciousness, uh, later you will understand how to apply that into the uh, other conditions, so-called in the day-to-day -day activities. So, Swami Nansa, in today's world, especially in the Western world, people are continuously looking for the secret of youth and young looks. What is your secret to your young looks? I am in the West you can't be just down to having two meals a day. This question was just to inject some humor for you. So, as far as I am in the West, yeah. so last time when I go to Yatiyantara, uh, they were claiming and blaming and telling that our Hamdru is not for us, he is always going out and he is even not in the Nistaranamaniya. So we have put up a complete meditation center. It is deserted, no one is here. Uh, he is also has no time, no no someone to deputy, all the kind of thing. And uh, he says, uh, looking towards meditators, but you see whenever he go on a foreign trip and come back, as if he has a uh, facial. <laughs> he has done a facial. And I told that, uh, lucky that you are turning other other side, I would have done, I can do a facial while you are standing. If you are looking at me, okay, you carry on like that. He says when you go back and come and he felt very healthy and after doing a facial like. Then I told that I need varietal entertainment. And if I am going to be here, I will be definitely bogged down, you bloody fellows, with full of frustration. I have to say bye-bye and go there and have my wildly life, wilderness, bewilderment and wilderness, and then again come back here. So you are so, not so lucky because you are got anchored here. So that is not my mistake. That is your will. That is your wish. That is you are the one crucified yourself and said, <laughs> you are not born crucified. Not you uh, are born crucified, please, born born free. There's a, there's a film. They are born free, but you are very happy to live in a zoo. Can't help. Can't help. The wildlife is back at the wild. So you are the very, your, your idiotness, foolishness, ignorance, what are the words? I, I don't know anymore. That is the one you glued into this. I'm very happy if I am at least make a challenge for you all, at least a, a threat for you all, at least something new. ස්වාමීන් කතාවක් මතක් වුණා හැබැයි අවුරුදු ගණනාවකට ඉස්සර අපේ අම්මා මිත්‍රිකට ගිහම පුංචි අම්මා ස්වාමීන් වහන්සේට කොළඹට ආරාධනා කළා තියෙනවා බණක් කියන්නේ. කිව්වලු ආපෝ කොළඹින් කොළඹින් පමණ හොරද දිහාව බලන්න එපා කියලායි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. උලඟක්වත් එපයි කියන්නේ. උලඟක්වත් එපයි කියන්නේ. දැන් ඉංගලන්තේ. නෑ මට ඉංගලන්තේ හිටියයි කියලා කිසිම මට මට තාම නෑ අර ඉන්න ගතියම තමයි. ඉතින් ගිය මේ මේ මීටර් කියලා ඉන්නවද මෙහෙ ඉන්නවද කියලා මට ඉංගලන්තේ නිකන් බලනවා කියන එක ටීවී ස්ක්‍රීන් එකක් බලලා ෂෝ එකක් බැලුවා වගේ ටීවී එක වැබුවා. ආයෙ ගෙදරනේ මේකේ මේ තියෙන එකක්වත් ඇතුළත දැන් ලංකාවේ මේ කිසි වෙනසක් නැහැ. ඒ කියන්නේ ෆේෂියල් කරගන්න හම්බෙයි. ෆේෂියල් එක දාගන්න. ෆේෂියල් එක දාගෙන යන්න බැරිද? ඒ ෆේෂියල් එකක් කරන්න ලක්ෂ 5ක් ගන්නවා. ડોක්ටර්ගේ මාස්ක් එකක් දානවා ડોක්ටර්ලා මාස්ක් එක විතරක් 65000ක් යනවා. ඒ වුණ තුන් සැරයක් හැම ගලවනවා ඒ කිමිකල්ස් දාලා ஏதோ கெமிக்கல்ஸ் எல்லா நிசை டாக்டர் கிட்ட போறதுக்கு வந்து எல்லா கலவنده ஏ மாஸ்க் கொடுக்கணும் 65000 ගන්න ஆளுங்க டிவி கே பண்றதுல ஃபேஷியல் やっகணும் எஸ் ஐம் ஜஸ்ட் எக்ட் फ्रॉम த क्वेश्चन சோ ரிஜிங் ஃபார் ஹெல்த் இன்டர்வியூ சோ வென் யூ மே டேக்கிங் वी कंटिन्यू टू டேக் เอ่อ பார்ட் ஆப் த एक्चुअली अफेक्ट யுவர் ähm uh, outlook? I mean, your, um, I suppose your facial. I mean, does it make you look younger, um, more relaxed, and yes, and also what effect does it have on your brain, um, if, if it does, or is it just the consciousness? Um, so you have to understand the, the, the frustrated mind and the relaxed mind. Which one is the beautiful one? So that's it. Meditation is going back to the comfort zone. Bring to the least frictional path. But the, both the sides are full of friction, full of extremes, and the middle is the least frictional part, and the comfort zone. So if you are going to oscillate in a large way, you can imagine what the change from positive to negative, hate to the love. But when you are moving in, a, in the middle, exactly the same time gap, you know what the Newton found in the, in the pendulum? If the pendulum is going this way, Oh, it is moving like exactly the, the wavelength is equal. It is moving very slowly, take the same time and following the same rhythm. And it is not going to these extremes. So therefore you are not burning the candle from the both ends. And this upright, only one blame, one flame going there. So in a day-to-day -day life is go-go show, dramatic. That means you are moving the this thing very fast, sometimes due to your own initiative, sometimes due to the vibrations in the world or, or these advertisements and all the kind of thing. So when you do it, ultimately you get exhausted, wear and tear, and burning. And for that, that people, moving in the middle appear like uh, backward, unsocial, and uh, not very creative, uh, not with full of drama, and all the kind of thing. But if you know the both, you can understand how easy uh, to how lucky to be in the comfort zone. Not that you have rejected others. Both the sides are indicating now you are not in the extremes. Always you must be aware of the two sides. Otherwise you can't take the balance as you are walking in a rope. You have a big pole to get the balance or two umbrellas. Otherwise you can't walk. They say two umbrellas are the one going to give the orientation the balance. Therefore, you must have this extreme. Don't reject it. You must have the other extreme. Don't reject it. Both of them are they giving the orientation. You must show the utter suffering and the full luxuries. They don't attach to them. You, with, with refer to that, with, with reference to them, keep in the middle as much as possible. Ultimately, it is calming down. Maturity means ultimately come and settle here. Earlier it was a big wave or big pendulum wave. Slowly, slowly you feel. Uh, at a time it is very calm and again in the half morning it is calm and evening may be very moving. And when you're at home it is calm, when you're at the office it will be very fast moving. Ultimately you have to assimilate a way of life or life, livelihood to give more and more time for the comfort zone, for the friction, least frictional part. And it says evolution, by evolution itself, it is leading to the peace of mind. As far as you know, as far as you know both the sides, then the mind take the middle path. That's why the Buddha says, let the mind to see the middle of the breath, beginning of the breath, and that is all you have to do. Ultimately, mind go and rest, not in the middle, not in the beginning, but in the end. End is the middle path. So show the whole drama. Don't try to prevent the set of experience coming in. If you are going to um, screen them, you, you are eccentric. You are imbalanced. You must see everything. Everything is going to give a balanced uh, food or balanced experience for you. But you are not carried away by both. You know where is your home. You know your, your at-home feeling. Uh, it must be geared to middle path. So that is normally beautiful. That is why we like children. That's why we like polar bear. They are very calm and quiet, and very serene. World is very green. Eyes are very bright. So even if you have a tension, look at a child. Gone. Or otherwise look at a cat. Or look at a fish tank. Calm and quiet. And we are the people make ourselves busy. It's called busy boys, busy bones. They try to be busy and we find that is the best I can do. And that means you are there and there and exhausted. <coughs> ස්වාමින් වහන්සේ ඊයේ දේශනාවේ සඳහන් වූ ආරම්භ සහ සංස්කාර අතර වෙනස කුමක්ද? ධර්වයන් සරණයි. ආරම්භ කියලා කියන්නේ පටන් ගන්නවා. යම් යම් දේවල් පටන් ගන්නවා. හැමදේම දේවල් පටන් ගන්නවා කියන්නේ සංස්කරණය කරනවා. හැමදාම හැම දේවලම පටන් ගන්නවා. ඉතින් ඒ මනසට කවදාකවත් ඉවරයක් නැහැ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ ආරම්භ කරන්න එපා ප්‍රයෝජනයක් නැති දේවල්. අපි මේ කවුරුත් කිව්වට ඕ ෆැෂන් එකට තියෙනවා කියලා ඕ මෝඩ් එක මේකයි කියලා ඕ පටන් අරගත්තට පටන් අරගත්ත හැම දෙයකටම අපි වගේ කියන්න ඒක නිසා හොඳම වැඩේ තමයි පණින්ට ඉස්සලා හිතා බලන එක. ඒක නිසා පෙන්නට පස්සේ මේ ඔක්කොම පයින් නිසා පෙන්නයි කියලා හරියන්නේ නැහැ. පෙන්නට පස්සේ කොට ඉන්න බෑ. නිසා පයින් ඉස්සලා හිතා බලන එකට තමයි මේ සංස්කාර එහෙම කරලා නෙවෙයි වැඩ කරන්නේ. සංස්කාර කොහොම හරි මාව 16 කරලා මගෙන් ඒ පැවැත්මට අවශ්‍ය කාරණා ටික කරගන්න එයා හදන්නේ. ඒ දේ කරන්නකොට දැනගන්න ඕනේ සංස්කාර නැතුව බෑ. නිසා සංස්කාර ඉදිරිපත් කරන යෝජන ඔක්කොම අන්ධ භක්තියෙන් මෝඩ විදියට අසං කරන්න යන්න එපා. බලන්න මේකේ ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඒ ප්‍රෝජනේ බලන්න තමයි මෙතෙක් කල මේ පොළොවට ජීවත් වෙලා ලැබු අත්දැකීම. බුදු බුදුහාරගේ පොතෙන් නෙවෙයි, අල්ලපගිතු මනුෂයාගෙන් නෙවෙයි. තමයි මේ ලෝකේ ඉඳලා තියෙන අත්දැකීම. ඒ අත්දැකීමෙන් බැරිව ටිකක් තියෙයි, ඔබ බොහොම පොඩ්ඩයි. ඒකෙන් බලන්න මම මේ කරන්න හදන වැඩේ අත්‍යවශ්‍යද කියලා. ඒක තමයි සම්පජඤ්ඤ කියලා කියන්නේ. ඉන්න ඉන්න එකෙන් අලුත් පටන් ගන්න ඉස්සෙල්ලා ගෝචර සම්පජඤ්ඤේ සාත්තක සම්පජඤ්ඤේ අසම්මෝහ සම්පජඤ්ඤාශය වශයෙන් මම මේ කරන්න හදන වැඩෙන් මම මේ ගෙනියන සාමය කැඩෙයිද සතිපට්ඨානෙ කැඩෙයිද මම වගේ කෙනෙකුට ගැළපෙනවද ඒ වගේ මේකෙන් ප්‍රෝජනයක් තියනවද මට මේ වෙනස ඇඟ දාඩි දාන්න නැතුව හිමීට කූල් එකේ කරගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම නැත්තම් ඒ කියන්නේ තමන් තමන්ට ගැළපෙන්නේ නැති තමන්ට තමන්ගේ විශේෂීශ්‍රේ නැති දේවල් වලට පයින්. පයින්නට පස්සේ අල්ලපු ගෙදරට කෑ ගහනවා එන්න කවුදව කරන්න මම අමාරු වැටිලා කෑ ගහන්න පටන් අර ගන්නවා. හැබැයි පණින්න ඉස්සර දන්නවනම් ඒ පරිසංගණයක තමයි මේ ආරම්භ කියන එකට තියෙන සිංහලෙන් කියනවා පයින්ට පෙර සිතා බලන කියන ආදර්ශ පාඩේ තමයි මේකෙන් කියවෙන්නේ. සම්පූර්ණ ආරම්භ කරනකොට there is a certain level of stress ne whatever it is that you're starting so some people consider this as novelty they don't consider it as a tiring, unwanted uh, burden like. They feel like yeah, starting something. That is what we teach the, in this classroom for the children. Start some projects to keep the mind busy. Otherwise, uh, mind is it is becoming a yakaya kammala here. Become devil's workshop. So we try to keep something. Of course, instead of very bad thing, doing something middle okay. But ultimately you may find to come to the middle point, come to the comfort zone, come to the least frictional path, you must learn the art of just being. Or you must know how to say no. The world is suggesting endlessly. මරෙන් මචං මහමුදේ නාන්න. ඒක බෑ ගියොත් අම්මා තලා වීමට. නිසා ඒ කවුරු යෝජනා කරන තරහ වෙන්න එපා. ගියාට පස්සේ මමනේ යව්වේ. ඉතින් ඒ ටික තමයි කියන්නේ අවුරුදු 50 පයින්නවා කියන්නේ. ඒ ඒක naturally ඒක වෙන්න කියනවා ඉන්දිය පරිපාකයේ අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා අපි සෑහෙන වරද්දගෙන තියෙන්නේ. ඉතින් වරද්දන වෙලාවදී දෙමාපිය පුළුවන් තරම් වළක්වන්න හදනවා. නමුත් අපි තරුණයන් වශයෙන් කැමති නැහැ දෙමාපිය වළක්වනවා. ඉන්න අපිට ඕනේ අපේ ඇඩ්වෙන්චර් එකට යන්න. ඊට පස්සේ ඉතින් බෙල්ල කඩා ගන්නවා, තුවාල කර ගන්නවා, නැත්නම් අපේ චරිතය නාස්ති කර ගන්නවා. එතකොට ඉන්ද්‍රිය පරිපාකයට ආවට පස්සේ 50 පෙන්නට පස්සේ තමලගේ යම් අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒ දෙක තමයි බුදු දහස් කියන්නේ ඉස්සරහ තියාගන්න තමන් අත්දකපු එක. කාගෙන් ඇඩ්වයිස් ඇහුවත් මගේ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්නෙට මුහුණ දෙලා නැහැ කවුරක්වත්. ඉතින් ඒක බටහිර යගේ කරනවා. තම තමන්ගේ ඉන්ඩිවිජුවල් ගන්න. ආශියාකරේ කියනවා නෑ වැඩි හිටියකින් අහලා කරන්න කියලා. මේ කොයි දේ කෙරුවත් විඳවන්නේ තමයි. ඒ නිසා කොයි දෙයකටත් පණින්න ඉස්සෙල්ලා හිතන හිතන බලන එක ලොකු මැචියුරිටි එකක්. ඒක ආශියාකරේ වැඩි ඒකට. ආශියාකරේ හැම වෙලාවෙම precaution මේ පැත්තේ එහෙම නෙවෙයි. හයිකින් යනවා, පැරෂුට් වලින් පයින්නවා. ඉතින් ඒක ඇඩ්වෙන්චර් එකක් කරලා කරලා දීලා. ඉතින් මිනිස්සුන්ට ඒක සීමාව පැනලා ගිහිල්ලා තියෙනවා. <clears throat> මම කියන්නේ මේක ඇති ලොකු වෙනසක් කියලා එක්සැම්පල් එකට මම කියන්නේ. ඉතින් ඒක නිසා ඒ දෙයක් පටන් ගන්න ඉස්සෙල්ලා හිතට බලන කෙනා ඒ කියන්නේ නොකියන ලද වචනේ දිනන ලද යුද්ධයක් කියලා කියනවා. කිව්වට පස්සේ වචනයක් අත්තු 20ක් දාලා තදින්න බෑ. වැරදුනා ගත්තට පස්සේ පොලිටියන්ස්ලා වැටෙන හැටි බලන්න ඒක වචනේ වරදින්නේ. වැරදිච්ච ගමන් කිව්වේ නැද්ද කිව්වනේ. ආ එහෙනම් ඔබ ඔක්කොම ප්‍රින්සිපල්ස් ඕකෙන්නේ පේන්නේ. ආයේ මාසයට උනට අදින්න බෑ. ඔක නොකිය හිටියා නම් මනස ඇත්තට මේ අදහස තියෙනවා නමුත් එක්ස්ප්‍රස් කරලා නැහැ. ඒ කාටවත් බෑ. යා ඇකියුස් කරන්න. ඉතින් ඒක ඒක ඒක තමයි ඩිසිප්ලින් කියන්නේ. සමිනාසේ වෙයිලා ඉන්නේ රිටයර් වෙනකොට එහෙම මේ විශ්‍රාම යනකොට ඒ කට්ටියට මොලය හොඳට දියුණුව තියාගන්න කියලා ඒක පහලට වැටෙන්නේ නැති වෙන්න තියාගන්න වැඩ කරන්න කියලා කියනනේ ඒක මේ හොබීස් ප්‍රොජෙක්ට් සාමාන්‍යයට. එතකොට ඒකෙන් ඒගොල්ලන්ගේ අර sense of well being එක අපි වැටෙන අර තැනට ඒගොල්ලෝ ඇවිල්ලා ඒක අන්තයකට වැටෙන්නේ නැතුව නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් කියන අවුරුදු 60න් පස්සේ එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා බ්ලඩ් ප්‍රෙෂර් එකයි කන් ඇහිීමයි ඇස්පෙනීමයි අවුරුද්දකට 6 ගුණයක් වැටෙනවා කියන්නේ. 60 පැනපු ගමන් ඇස්පෙනීම 6 ගුණයකින් අඩු වෙනවා. 60 ඇන්සිටි කියලා එකක් තියෙන කන් ඇහිීම 6 ගුණයකින් අවුරුද්දකට වෙනදා වෙනවාගෙන 6 ගුණයකින් වැටෙනවා. ඒක බ්ලඩ් ප්‍රෙෂර් එක. ඉතින් ඒක නැතිකරන්න ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කරන්න කියනවා. ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් කරනවා උදේ පාන්දර නැගිලා එක්සර්සයිස් <clears throat> කරනවානේ. ඉතින් ඒක කියන්නේ කවදාකවත් බුද්ධ ධර්ම කහලා නැති කෙනෙකුට. ඊට වැඩිය හොඳ දෙයක් හැට වෙන්න ඉස්සලා කරන්න බැරිලා බැරි කරගන්න බැරි වුණා නම් ඉතින් ඒකට වන්දි ගෙවන්න හම්බෙන්නේ 60 පැනලා කොටලා. දහනට එක්ස්පෝස් වෙච්ච මිනිස්සෙයි එක්ස්පෝස් වෙච්ච නැති කෙනාටයි උගාවක් නරක දේවල් වලට යන්න වැඩිය TM meditation හරි මොන හරි දෙක දාන්න කියන එක ඇත්තටම ඉතින් ප්‍රැක්ටිකල් නේ. නැත්තම් එන ස්ටීප් ෆ්ලෝක් ඔර් ස්ලෝප් ෆෝල් එකට වැටෙන්නේ. නමුත් ඒක නෙවෙයි කරන්න තියෙන්නේ ඊට ඉස්සෙල්ලා අවුරුදු 40 වෙනකොට උනා සාමාන්‍යයකට ඥාන දශකයට 50 වෙනකොට ඥාන දශකයට එනවා. ඉතින් ඒ තියෙද්දිත් වෙස්ටික වෙලා තියෙන 60 වුණාට පස්සේ එයා අවලංගු කාශ්‍යප බවටපත් වෙනවනේ. ඉදර ගණන් ගන්නෙත් නෑ, ඔෆිස් එකට යන්න ගණන් ගන්නෙත් නෑ. නිකන් ඊට පස්සේ ඉතින් හවුස් ඔෆ් එල්ඩර්ස් තමයි. ඉතින් ඒකේ මනසට ඩෙත් සෙන්ටෙන්ස් එකක්. කට්ටි වුණා ටයිම්ස් මැගසින් එකත් තනිකරම කරලා ෆෝබියා එකක් අවුරුදු 60 දී මිනිස්සු ඉන්නේ නෑ. ඊට පස්සේ මේ මෙන්ටල් කන්ඩිෂන් එක නිසා මෙයා වැටෙනවා. මොකද මේ බටහිර ලෝකයේ ඉසපැවුන ඉහනකට පැවුනට ගණන් ගන්න නෑනේ. ඒක වළක්වන්න සෝෂල් නෝම්ස් අනේ එව්වත් බොරු. ඒවයකවත් ආධ්‍යාත්මයක් නෑ. ඒවයි තියෙන්නේ අර මේ යන්තම් අර නරකට උගක් නරකට යනට වැඩිය බේරගන්න එක. බුදුජානනාගේ අපිට දෙලා තියෙන උත්තරය ඊට වඩා ගොඩාක් සාධනීයයි. ගොඩාක් පොසිටිව්. ඒකකට කියන්නේ ඊට ඉස්සෙල්ලා මේ මිනිස්සයා උරු කරලා නෑ කවදාවත් භාවනා කරලා. ඊට පස්සේ දන්නේ නෑ එකතන කිනක නින්ද. ඊට දන්නේ නෑ සක්මන් කරන්න. it's a wastage of wasteful life ඇතුළත තියෙන අර සුවය ගන්න හැට වෙනකන්වත් දැකලා නැහැ. ඒකට දැන් එහෙම දන්න බෞද්ධ කෙනෙක් දැන් ළමයි හම්බ වෙලා 100 කෙනෙක් ආජ් කෙනෙක් වුණාම ඒගොල්ලෝ තර ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් ලයික් ඉන් දැන් බෞද්ධ කෙනෙක් භාවනා අර අය කින්නකොට අනවශ්‍ය සංකාර දැහැදින්න. හදාගන්න පුළුවන්. හැදෙනවම කියලා එකක් ඇත්තේ නෑ. ඕනේ නම් හදා ගන්න පුළුවන්. මයි ළඟ බබාලා හිටියනම් මොනව කරයිද කියලා මට හිතන්න බෑ. මට ප්‍රශ්න තියෙන්නේ බබාලා නැති එක. ඒ නිසා මම ක්වොලිෆයිඩ් නෑ ප්‍රශ්නෙට. අදහසකුත් නෑ. අනවශ්‍ය ආරම්භයි සංකාරයි තමයි. අන වෙන්නම බෑ. මොකද මම දන්නවා මම ෆැමිලිස් දෙකක් දන්නවා. ඒ අත්තම්ම කර්මස්ථානාචාර්යපදියක්. ඒ අත්තමගේ ඉන්ෆ්ලුවන්ස් එක දරුවන්ටයි දරුවන්නේ දරුවන්ටයි දරුවන්නේ දරුවන්නේ දරුවන්ටයි ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හිතා ගන්න බෑ ඒක එකම්ම කෙනෙක්. ඒ මුළු ගමටම කමටහන් දීලා තිනවා. ඒ හැබැයි අවුරුදු 30 ගන්න 40 ගන්න වැඩ පටන් ගන්න තිනවා. ඉතින් ගිහිල්ල වල බලන ඉන්නකොට මේ මම දාහනයකට ගියා හම්බෙන් වගේ ගිහිල්ලා මට යන්න බෑ වයසයි. එල්ල මට බැඳලා කිව්වා බුදුහාමුදුරුවෝ දැක්කා වගේ සාන්නානේ. මම කිව්වා අම්මට මොකද්ද මේ ගාය මම දැකලා බුදුන් දැක්කයි කියලා කියන්නේ. දැන් මම දන්නවා කිව්වා අහමුරු කෙනෙක් කියන්නේ කවුද කියලා. මම අම්මා කොහොම ජීවිතයෙන් අත්දැකීමෙන් කියන්නේ ආම කෙනෙක් කොහොමද කියලා දන්නේ කියලා. නෑ මම කවිද ජාමතුආ සාස්ත්‍ය කරලා තියෙන සාසේ ඉදා ඉඳලා වෙච්ච වෙනස මම දන්නවා. අපිට තියෙන එකම සාන්තිය ඔච්චරනේ. මම ඒ නිසා ඔබ අන්තයට වඳින්නේ කියලා. ඊට පස්සේ මම කොහොම මොන අයිතිවාසිකමද කතා කරන්නේ? මට අයිතිවාසිකමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මගේ ශාස්ත්‍රික භාවන ඉගෙන ගත්තා. කරනවා ඇසි මාත් භාවනා කරා. දරුවොත් භාවනා කරේවා. දරුවනේ දරුවොත් භාවනා කරනවා. දරුවනේ දරුවනේ දරුවොත් භාවනා කරනවා. මම දන්නවා මේ ඔක්කොම උනේ හාමුදුර කෙනකින් කියලා. එතකොට තේරෙනවා ඒ අම්මගේ අර good vibrations પરම්පරා ගානක් හැබැයි යාම පිළිහිලා නැහැ. ඒ දරුවන්ට කරන්න ගියා කියලා දරුවන දරුවන්ට ගියා අම්මට ඒකක් කොහොමද කැවිලා නැහැ. අම්මා බොහොම ලස්සනට කටයුතු තමගේ කරන ගමන් අර ගමක් හසුරවනවා. ඇත්තටම ගමටම ඒ පන්සලේ හැම තමයි ගමට හන් දීලා තියෙන්නේ. ගමක් හසුරවලා ඒවට උග ලොකු පර්සනැලිටි එකක් ඕන. ඒක වෙලා සම්පූර්ණ මේ දැන් අපි කියමු වයසක මහත්කෙක් කොයි හරි දැන් මම දන්න එක්කෙනෙක් මවුසේ කෙනෙක්ගේ වයස රිටයර් වෙලා ගිහිල්ලා එයා මේ old people's home එකට යනවා ඒගොල්ලෝ එක්ක exercise කරන්න දී වැඩ කරන්නේ. ගිහිල්ලා එතන එයා ගිහිල්ලා කතා කරලා දැන් මේගොල්ලෝ එක්කම දාගෙන ඉගෙන ගන්නවා එයාගේ. හැබැයි දැන් යන එක ආරම්භයයි සංකාරයයි නෑ යන්නේක අපිට කියන්න බෑ මේ මහත්යම ගියාද එහෙන් ඉන්විටේෂන් එකක් ආවද ඒක පටන් අරගන්න මොටිවේෂන් එක කොහෙන්ද කියලා අපි දන්නේ නෑනේ අර රිටයර් වෙලා වැඩක් කරන්න බෑ බෑ දැන් මගේ මනස වැටෙනවා කරන්න දෙයක් නැතු කාල කාල මහත් වෙලා ගොඩක් හිතක්ට කියලා එක්සයිස් කරන්න යන්න ජිම් එකට යන්න ඔයම මේවා කරනකොට තමයි මෙයා මේ අර ගේම්ස් ගහන ගෲප් එකක් බැඳිලා ඒ කට්ටිය අනික් වයස අයත් ඒතන හිතුණ අර ආරම්භයි සංඛාරය කෙරෙහි ධර්මයක් ගැන හිතලා නෙමෙයි. එයාව මේ හොඳ පැත්තට හරව ගන්න. ඒ තමන්ට තමන්ට තේන තමන්ගේ වාසිය සලකලා. ඔව් එතකොට ඒක ඉනිෂියටිව් එකක් කියලා කාටවත් උදව් කරන්න ගිය ගමනක් නෑ. කාටවත් උදව් වීම බයි ප්‍රොඩක්ට් එකක්. මෙයා ගියේ මෙයාගේ වැඩේට. සංස්කාර. සංස්කාර නෙවෙයි. එයා ගියේ එයාගේ හෙල්ත් එක මේන්ටේන් කරන්න. එහෙම නැත්නම් වැටෙන ඩිටිරියරේට් වෙන්න දෙන්නේ නැතුව රකින්න. ඉතින් ඒකෙන් වෙන කෙනෙකුට වාසියක් වෙලා තිනවා. මෙතන වෙලා තියෙන්නේ මේ වගේ හෙල්ත් ප්‍රෝග්‍රෑම් එකට යන එක සංස්කාරයක්ද කියන එකද ප්‍රශ්න වෙන්නේ එතකොට. ඒ වගේ ආරම්භන කරන ඒවා මේ සම්බන්ධයෙන් බලන්න මෙතන මේ කියන විදිහට නම් ඉතින් මේ මනුස්සයා ඇත්තටම කර්ම සංප්‍රයුක්ත වීරියක් මෙතන තියෙන්නේ. ශරීරයට ආසාව ඒක නිසා කරන එකක්. ඒක නෙමෙයි මෙතන බුදුරජාණන්සේ ආරම්භ කියන එක සඳහන් කරලා තියෙන ආරම්භ කරනවා කියලා කියන්නේ වරදින්නේ කර්ම සංප්‍රයුක්ත වීරියක් නම්. ඒ කියන්නේ මේකෙන් අනවශ්‍ය කර්ම රැස් වෙනවා. රැස් වෙනවා නම් ඒක ආරම්භයක් වෙනවා. ආරම්භ නොවෙන්න නම් Taman කරනවා යමක් නමුත් කිසිම ප්‍රතිඵලයක් අපේක්ෂා කරලා නෙවෙයි. එහෙනම් තණ්හාමාන දිට්ඨි වැඩෙන පැත්තක් නෙවෙයි. එහෙම කරගෙන යනවා නම් ඒක කියනවා වීරිය ආරම්භ කියලා. වීරිය ආරම්භ කිරීම. මෙවට කියන්නේ නිකන් කර්මාන්ත ආරම්භ කිරීම. ඉතින් මේ දෙක තෝරගන්න එක තමන්ගේ පසුබිමට සාපේක්ෂව කියනවා මිසක් ජාතික නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් හදන්න බෑ. ගෲප් එකට ස්ටෑන්ඩඩ් එකක් හදන්න බෑ. තමන් දැනගන්න ඕනේ මම මේ යන්න හදන්නේ මේ මොකටද අනවශ්‍ය පටලවිල්ල පටලව ගන්න දෙන්නේ. එතන සොලිටියුඩ් එක වැඩි වෙන පැත්තට දෙන්නේ කියලා. ඉතින් පූජනීය ස්වාමින් වහන්සේ භාවනාවෙන් ඥානවලට යන අයගේ සක්කාය දිට්ඨිය අඩු වෙන්නේ නැත්තේ ඇයි? මෙතන හිතක් හා හිතක් හා කයක් පමණක් ඇති නිසා මමෙක් නැත යන එයාට වැටෙන්නේ නැති කුමක් නිසාද ආදා දෙනසේ. එහෙම නෝම් එකක් නැහැ. ධානය ගියාට පස්සේ ඕනතරම් සක්කාය දිට්ඨිය අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. එහෙම කියලා මේ භාවනා සමත භාවනා කරනාට සක්කාය දිට්ඨිය වැඩෙනවා කියලා පොදු ඒක ඒකායන ක්‍රමයක් ඇත්තේ නැහැ. මේක සමාලාට තමන් අඳුරන පිරිස අඩු නිසා වෙච්චි එහෙම නැත්නම් වැරදි දෘෂ්ටි කෝණයෙන් බලපු නිසා වෙන්නේ. එimhe සක්කාය දිට්ඨිය අඩු වෙන්නම අඩු වෙනවාමයි කියලා හෝ වැඩි වෙනවාමයි කියලා නෝම් එකක් නැහැ. එහෙම එහෙම ගන්න කිව්වොත් මට පේනවා බලනකොට මේ ටින්ටඩ් ග්ලාස් වලින් බලලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇබ්සෝප්ෂන් එකක් කියලා කියනවා බීලා ඩෝක් කරලා තියෙනවා. කොහොමද ඉතින් කියලා දෙන්නේ ඥාන දන්නෙත් නැහැ බීලත් නැහැ ඉතින් සූස්තිය කියන එක දන්නවද? අහලවත් නැහැ නේද? ඉතින් කොහොමද ඉතින් කොහොමද හරි අප්සෙට් මට තේරෙන්නේ නැහැ කියලා. පොඩක් කියලා දෙන්න. <laughs> එහෙම ලැක්කා. අපේ ඒ දවස්වල මම දහම් පාසලේ යනකොට එතකොට මම හිතන්නේ අපි ඉස්කෝලේ මේ හතරේ පන්ති හරි පහේ පන්ති හරි දහම් පාසලේ දෙකේ පන්ති විතර. ඉතින් පන්ති උගන්වන සර් අපිට කතා කරලා කිව්වා මේ ඒ සර් කිව්වා ඇපල් කියලා જાතියක් තියෙනවා කියලා පළතුරු જાතියක්. ඇපල්. එතකොට ඇපල් කාලා නැති එකකට ඇපල් රහ කියලා දෙන්නේ කොහොමද කියලා. එතකොට ලංකාවේ ඇපල් තිබුණේ නැහැ. ඉතින් මට මේ ඒ පොන්චි වයසේදී මට කියනකොට මෙතන මේ වචන වැරද්දලා කිව්වා කියන එකයි මට <laughs> මගේ තියෙන අරක පැත්ත. ඒ සර් කිව්වා ඉතින් ඇපල් කියන්නේ වරක නෙවෙයි කිය හැකි. අන්නාසි නෙවෙයි කිය හැකි. ඉතින් ඇපල් කොහොමද කියලා දෙන්නේ? අදකම නැති අපිට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම එකක්. සංසන්දනය කළා අරක වගේ කියලා කියන්නේ නැත්නම් කොහොමද ඒක කරන්න මාර්ජි මහසි ෂැඩෝ මේ මේ පොත් ප්‍රධාන පොත් ලියලා ඒසයන්ට කියනවා කවුරුත් ආචායි දැනගන්න නිවන කියන්නේ මොකද්ද කියලා. නමුත් අපේ අත්දැකීමේ පලාතක නැහැ. ඒ නිසා අපි හිතන්නේ හැම දෙයක්ම බොරු නිවන ගැන. නිවන කියන එක අත්දකින්න බෑ. ඉතින් එහෙම වෙලාවට ඉතින් අපි පොතක් ලියුවොත් නිවන ගැන ලියන මනුස්සයට වැඩක් වෙයි කියවන එකෙකුටවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි නිවනක් කියලා මොකද්ද හිතානේ ඉන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන ඊට මීට වැඩිය හොඳයි ලුණු ගැන අපිට pH සිදි තුන හතරක් කරන්න පුළුවන්. ලුණු රස කියන්නේ මේකයි. ඊට වැඩිය ලේසි වැඩි තමයි දිව දික් කරපන් කියලා ලුණු කැටයක් කටේ තිබ්බාම අර pH හතරෙම වැඩි වෙනවා. ඉතින් කියලා දෙනට වැඩි ලේසි නිවන් දක්කන එක. ඒකයි කරන්න තියෙන පොත් ලිව්වට කවුරක්වත්. ඒ කියන්නේ පොත කොච්චර කිව්වත් Tamange මතේ ඉඳගෙන කියවන්නේ. ඒ නිසා අපිට අත්දකලා නැති දෙයක් දෙන්න උත්සාහ කරාට කමන්නේ එතන කරුණාව තියෙනවා ප්‍රඥාව නැහැ. ඔය කේතයගේ මෙන්න මෙහෙම මෙහෙම සංසන්දනාත්මකව කේතය නිසා පොඩ්ඩක් බීලා බලන්න. අන්න එතකොට තියෙන ඔන්න සූස්තිය කියලා එකක්. හැබැයි සූස් තියෙන්නේ මද්දව වල නෙමෙයි ගංජා වල. උදේ වෙනකම් මෙහෙම මණිකක් මේ ගලක් අරගෙන අතේ තියාගෙන මණිකක් කියලා හිතාගෙන උදේ වෙනකම් බලාගෙන ඉන්න පුළුවන්. ඈ? එතන ඒ වගේ ඉන්නවා. ඒ වගේ තමයි ඇබ්සෝප් කරනවා. ඒකට ඇබ්සෝප් වුණා ඉන්න පුළුවන්. මම කියන්නේ මම මේ පහත් කරලා සලකන්න කරන කතාවක් නෙවෙයි. ධ්‍යාන පිළිබඳව පහත් කරලා කියන කතාවනේ මම කියන්නේ මම දාන්න වචන වලින් කොහොමයි මට කියන්න තියෙන්නේ. එක දවසක් ගංජා බීලා තියෙන හැබැයි මට සූස්ති ආවේ නැහැ. try කරලා බැලුවා හරි ගියේ නැහැ. ඉතින් ඒ වගේ ඒ ඒ දෙයට absorb වෙලා හිටිනවා. කාන්දමට ඇල්ලුවා වගේ මානසික මට්ටම්. සමත මානසික මට්ටම් කියලා කියනවා. සමත ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දිනක ඔබ වහන්සේ සාකච්ඡාවකදී කී පරිදි කෙනෙකුගේ ශරීරයට භූතාත්මයක් ඇතුළු විය හැක. එසේ වන්නේ කෙනෙකුගේ ඕරායකේ හෝ පර්සනැලිටිගේ දුර්වලතාවයක් නිසා. එයට ආරක්ෂාවක් මනසින් හෝ වෙනත් ආකාරයකින් කළ හැකියි. මොකද භූත කතාව කිව්වද කියලා පනවා. මට ඒ ඉන්සිඩන්ට් එක කියලා දුන්නොත් කොතනින්ද කියලා එතකොට මට හිතාගත්තා ඈ මොකද්ද මොකද්ද ඉන්සිඩන්ට් එක? ආ ඒව භූතාත්ම කියලා එහෙම කවුරක්වත් නිශ්චය කරන්න යන්න එපා. ඒක එයාගේම මේ මේ බ්‍රේන් එකේ ආපු කිමිකල් එකක් නිසා වෙච්ච එකක්ද? එහෙම නැත්නම් ධාතු මනසික ධාතුන්ගේ කිපීමක් නිසා වුණාද? මිස්ටිකලි එකට කියන භූතාත්ම කියලා. ඉතින් ඒව මේ අපි අපි දැන් මෙයා බ්‍රේක් ඩාන්ස් දාන කෙනෙක් දිහා බලනකොට ලංකාවේ පාච්චි කෙනෙක් දැක්කොත් ජයකාණී මේ මනුස්සයර කොහොම හරි කට්ටඩිය කියලා නූලක් බැඳපන් මේ මොකද මේ වෙලා තියෙන්නේ? ඒ මනුස්සයා විශාල performance එකක් කරා. නමුත් බලහින මිනිහට වෙන්නේ හොඳටම වයර් මාරු වෙලා. ඒ නිසා අපි අපි හැම කෙනෙකුම තව කෙනෙකුගේ ඇහි භූතයක් තමයි. අපි කරන්නේ කොයි වෙලාවෙත් පිස්සු. බලහිනකොට අනික් කරා දෙනවා හරියට නම් ටිකක් සයන් අප්සෙට් නේද කියලා අහනවා. මගෙමුත් අහන වෙලාවල් තියෙනවා. ඒ අහන එකටත් අප්සෙට් මටත් අප්සෙට් රූපත් අප්සෙට් ඉතින් කොහෙද අපි අපිට තීන්දුවක් කරන්න හැකියාව. නෝම් එක මොකද්ද කියන්නේ මට? කාටද කියනවනම් කියනවා මනුස්සත්වයේ නෝම් එක මොකද්ද? හෙල්දි මනස කියලා කියන්නේ මොකද්ද? හෙල්දි කය කියලා කිව්වද එහෙම කල් ලෝකේ නැහැ. ඉතින් එහෙනම් අපි මොකේට සාපේක්ෂවද බලන්නේ? අපිට තියෙන්නේ නෝම් එකක් අමේකින් එහාට ගම එක්සෙන්ට්‍රික්. මේකයි නෝම් එක කියලා. නෝම් එකක් නැහැ මේ ලෝකේ. දැන් ඇහලා තියෙනවා එක් එක් හරි ඉන්නවද කියලා මම නිරෝගී කියලා කියන්න පුළුවන්. එහෙම ඉන්නවනම් ඌගේ බාලකම මිසක මෝඩකම මිසක එක චිත්තක්ෂණයට තේකත් මොන. ඉතින් අපි කිව්වොත් මට ලෙඩක් තියෙනව නේද කියලා අහන්න උඹට නැද්ද? ඔය අහන මගෙන් අහන්නේ මට නැද්ද? මට මොකද්ද තියෙන අයිතිය තව කාටවත් ලෙඩක් තියෙනවා කියන්න හෝ මමත් ලෙඩෙක් නං. ඒගොල්ලෝ ඔක්කොමලා භූත දෝෂ තමයි මෙතන තියෙන්නේ. අතරමා භූතයන්ගේ දෝෂ තමයි තියෙව එක එක එක එක නටනකොට එකේ කට්ටඩියක් වෙනවා එක එක දෝෂ ගන්න. චෝදනා කරන එක වෙනවා අනිත් එක අදෝෂයට අහුවෙච්ච එකක් වෙනවා. අයියෝ විකාර ලෝකයක් තියෙන. ඒක ඒව නිසා ඒක පුත්‍රයන්ත පෙන්ලා තියෙන මිස්ටික්ස් වලට ඒ පැත්තට ගියොත් විපස්සනායේ සම්පූර්ණ අනිත් පැත්ත. විපස්සනා කියන්නේ එකට එකයි. short to the point. නොතේරෙන මොනවත් නැහැ. නොතේරෙන මොනම දෙයක් නිවනට යන්නේ නැහැ. ඒක ගැන කතා කරනවා කියලා කියන්නේ කාලේ නාස්ති කියලා. කරන්න තියෙන දවන්ට පේන අස්පනා අපිට පේන දේ ගන්න ඒ කාන්තේම ਸਰවඥසේ සාක්ෂි වෙනවා. ඒ චිත්තක්ෂණේ ඒකාන්තේ නිවනට යොමු කරනවා කියන්නේ. මේක අපිට අදාළ නැති කියන්නේ අපේ විශේෂේශ්වර අයිති නැති දේවල් අපි කොහොමද සාකච්ඡා කරලා ඉවර කරන්නේ? it's a wastage of time. ඒකට කියන්නේ සම්පප්පලාප. ඒකේ ප්‍රශ්න. විනාඩි 35ක් කරගෙන තියෙනවා. ස්වාමීන් අවිරුද්ධ කියන අවිරුද්ධ කියන කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට හඳුකෝ මේ අවස්ථාවේදී අපි අපේ කිට්ටුවන් ඒ අවස්ථාවේදී අපි අපේ කිට්ටුවන් තින් හදන්නේ ගිහිල්ලා හුඟක් අකුසල රැස් කරගන්නවා කියලා. එතකොට දැන් දරුවන් දෙමව්පියෝ අතරේ ළමයින්ට හොඳ නැක කියාගෙන කොච්චර කොච්චර දෙමව්පියෝ කොච්චර කැමතිද දරුවෝ කියන දේවල් අහන්න මහා අපරාධ දරුවන තමයි ලස්සනම තේරෙන්නේ. ඒත් ඇමරිකාවේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා මේ ළමයින්ට හතරේ පන්තියේදී කියන්නේ අවුරුදු 10 පහේ පන්ති හයේ පන්ති කියලා තියෙනවා. පන්තියේ ටීචර් නැති වෙලාවේ කවුරු හරි යාට බුලි කරනවා නම් විහිළු කරනවා නම් කොනිත් වෙනවා නම් පැන්සිල් ගන්න හදනවා නම් කේන්ති ගියොත් ඔයා පරාදයි. එච්චරයි. ඒක පොඩි සිම්පල් එකක් කියලා තියෙනවා. පන්තියේ කවුරුත් නැහැ. අර මේ විරිත් වෙනවා. අර මේ බනවා. ඉතින් මේක තේරෙන්නේ නැහනේ පොඩි උණ්ඩ. සුමාන දෙකෙන් දෙකෙන් රිපීට් කරලා තියෙනවා. કોઈ කවුරු මොනවා කරත් අක්කිපුණොත් ඔයා පරාදයි. ඉතින් එක කෙල්ලෙක් ජීනියස්ලු. අල්ලලා තිනවා පට ගන්නකොට මේකේ. පස්සේ මේ ක්වෙස්චන් එකක් දැම්මට පස්සේ මේකෙල හරියටම උත්තර දීලා තියෙනවා. පස්සේ රිසර්ච් එක කරපු කට්ටිය ඒකෙල්ල මේ කතා කරලා අහලා තියෙනවා. මේ ඔයාලට තේරෙනවද අපි කියව පණිවිඩය ඔයාලට තේරලා තියෙනවද කියලා මට තේරලා තියෙන එක හරි. මම ඇප්ලයි කරනවා කියලා. ඊට පස්සේ කළා දැන් ඔයාගේ සමවයස කෙනෙකුට ඔයා මේ පණිවිඩය දෙන්නේ කොහොමද කියලා. ඒකලු කොහොමඩක්වත් බෑ කියලා. අල්ලන එක අල්ලනවා බැරි එකට බෑ. එච්චරයි. මේ මේ මේ මේ ප්‍රින්සිපල් එකේදී ඔය ටීචින් ටෙක්නික්ස් ග්‍රැජුවල් ට්‍රේනින් මොකුත් නැහැ තේරුණා නම් තේරුණා නැත්තම් බෑ කියලා. ඉතින් අර කට්ටිය ප්ලීඩ් කරලා තියෙනවා තව සක්සස්ෆුල් කේස් එකක්. අපි හිතලා නිකන් ඔය කෙරුවේ වට හරි ගියානේ තෝ අනුකම්පා කරන්න බැරිද? වාගේ සමවයසිකයෙකුට සමාපන්තින අවුරුදු 10 ළමයකට කොහොමද මේ කියලා දෙන්නේ කියලා. ඒකවල යූස්ලස් වැඩක් ඒක කරන්න බෑ. අල්ලන මිනිහ අල්ලන මිනිහ බෑ කියලා. තුන්වෙනි සැරේටත් කියලා දෙනවා උත්සාහයක් කරන්න අපි කියන නිසා. අපිට එක්සැම්පල් ඇයිට අසිකවලු මම මම කරන වැඩේ කියන මට මෙයා දැන් ආව කෙනෙක් අවසන් හදනවා කෙනෙක් සඳහනවා කරන හදනකොට මම එයාගේ හිත බැලුවොත් මට වෙන්නේ කැළඹිච්ච විලක් ඒකේ රැළ ගහනවා හෝ ගන්න මගේ විල බලනකොට මගේ පපුව බලනකොට මගේ කාම් ෆොරස් පූල් එකක් පේන්නේ ඉතින් මම උත්සාහ කරනවා අර වැවේ තියෙන රැළ තරංග මේ වැලට නොඑන්න වැවට නොඑන්න ඉච්චරයි කියලා ඉතින් ඒක ඉතින් ඒක ඇත්තට ලොකු හොඳ එක්සැම්පල් එකක් ඉතින් ඒක දිහා බලනකොට ඒගොල්ලෝ ඒ කෙල්ල කීවිලා තියෙනවා අපේ අම්මලාට තාත්තලාට කවදාකවත් මේ පාඩම හම්බෙලා නැහැ කියලා. අම්මා කේන්ති යනකොට තාත්තට තද වෙනවා. තාත්තට තද වෙනකොට අම්මට තද වෙනවා. ඉතින් ගෙදර කචල් බලන්නේ දරුවන්ට පේනවා මුන් වැඩි හිටියොද මුන්ට අම්මා අප්පා කියන්න වටිනවද කියලා. ওই පොඩි දරුවෝ ඔක්කොටම තේරෙනවා. අන්තිමට උන් ඒකට කන්ඩිෂන් වෙනවා. ඇත්තටම පොඩි උන් අපිට සෑහෙන කරුණු ගන්නවා. මං කියනවා අපිට දරුවන්ට අයිතියක් තියෙනවා කියලා දෙන්න. අපි ඒහා සමාන දරුවන්ගේ දේවල් අහන්න ලෑස්ති නිසා කියලා තිනවා ළමයෙකුට කතා කරනකොට ඔබ කැමති නම් ඒ ලරුවා කියන දේ අහන්න උඩ ඉඳලා දරුවා දිහා මෙහෙම බලන්න එපා දරුවට වැඩිය යට ඉඳගෙන අහපන් කියලා. දරුවට වැඩිය දරුවා කියනකොට ඉඳගනි. බිම ඉඳගන. ඔයා බිමට එන්න. ඔයා ඊට වැඩි නෑ. ඊටත් වැඩිය පාත් වෙන්න. පාත් වෙලා එයාගේ දේට සම්පූර්ණ ඇප්‍රීෂিয়েට් කරන්න අන්න ඒතකොට ග්‍රේස් එක එනවා. ඉතින් අපි හිතනවා මම දරුවෝ හම්බ කරපු නිසා මම සුපීරියර් දරුවා ඉන්ෆීරියර් කියලා. ඒක අපි හිතාගත්ත ඒක ඇත්තටම අපේ කාමයේ නිසා. මෛතුන සේවනයෙන් හම්බෙච්ච දරුවෙක් මෙතනලා හිතලා ගත්ත දරුවෙක් නෙමෙයි. ඒක ඇක්සිඩන්ට් එකක් නැත්නම් අපේ self satisfaction එක නැත්නම් ඉන්ද්‍රිය ඉඳුරම් පිනවීම. ඊට පස්සේ මේ මනසට දරුවට ඉන්ටර්ප්‍රිට් කරන්නත් යනවා. අසාධාර්ණ යාළුවා අසාධාර්ණයි. එහෙමනම් දරුවෝ කෙනෙක් තහන. දරුවරක් දෙන්නේ එහා සමාන ඒ දරුවා කියන ඒකට අපි ඒකට ඒ දරුවා ළඟ තියෙන රේඩියන්ස් එක එයා ළඟ තියෙන බැලන්ස් එක එයා ඉන්න මේ මිඩල් පාත් එක අපිට කොහොමඩක්වත් පේන්නේ හැම වෙලාවෙම අපි හිතන්නේ නෑ මම දරුවා හදන්න ඕනේ කියලා. ඒ දරුවට කියාගන්න විදියක් නෑ මේ වයසයි කියන ඔලොමොට්ටලෝ කරන වැඩ. ඕන වෙලාවක ඒ දරුවන්ට බුද්ධාම කරන්න ඕනේ නෑ. භාවනා කරන පේනවනේ. පොඩ්ඩ අම්මට එම්බිරිසයනකොට අම්මට කෙම්බිසක් කියනකොට තාත්තට එම්බිරිසයද. අම්මා එකක් පොළවේ ගහනවා තාත්තා දෙකක් පොළවේ ගහනවා. ඉතින් එහෙව් ලෝකෙක හැදෙන දරුවෙක් ඌ හිතන්නේ මේක වෙන්නේ නැති නෝම් එක. එච්චරනේ ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට කිසිම අයිතියක් නැහැ. ඒ දරුවන්ගේ දේවල් බාර අරන් කරන්න ඒක බටහිර ලෝකේ ඒක ටිකක් හරියට කියන්න හදනවා. නෙවෙයි මං කියන්නේ දරුවෝ යම් කිසි මට්ටමකට ආවට පස්සේ බලපෑමට තියෙන නීතිය බලපාන්න තියෙන අවස්ථා අඩු කරලා තියෙනවා නීති වලින්. ඒක හොඳක් නම් වෙලා නැහැ මං හිතන විදිහට. ඒ මොකද හේතුව නැත්තම් වැඩි හිටියෝ ඒකට අනික් දර්ශනා මේ ලෝකේ මනුස්ස ලෝකයක් කියලා අපි හදලා අපි හැම සතෙකුටම ටර්ම්ස් and ඉන්ටර්ප්‍රිට් කරන්න හදනවා. මේ සතා මෙහෙම වෙන්න ඕනේ මේක මෙහෙම වෙන්න ඕනේ අපි තමයි වෝල් ලෝකේ විවස්ථා හදන්න කියලා. කවුද අපිට දුන්නේ? කවුද කිව්වේ මිනිස්සයා ලොකුයි කියලා? කවුද කිව්වේ මිනිස්සයා අනිත් අයට නීති හදන්න ඕනේ කියලා? කරපොත්තිකට කතා කරද්දී කරපොත්තිකා එක කරපොත ලෝකයක් කියලා. කක්කොට්ටිකට කතා කරද්දී කක්කොට ලෝකයක් කියලා කියන්නේ මිනිස්සයා මොන තරම් අසාධාරණද? කිසිම සැලකිල්ලක් නැහැ. ඒගොල්ලන්ගේ වැඩ කරනකොට අපි අමුණු චප්ප කළා දාන. ආන්නේ දෙපැත්තට මේ රෙසිප්‍රොකල් යන්න යනවනම් මම යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ මනුස්සයාටත් මම යාට කියන්න අයිතියක් නැත්තේ නෑ තියෙනවා ෆ්‍රෙන්ඩ්ෂිප් එක මත. එහෙනම් එයා කියන දෙයට රිසෙප්ටිවිටි එක තියෙන තරමට තමයි මනුස්සකම තියෙන්නේ. අපි හැම නෙවෙයි රෑන්ක් එකක් හදනනේ. රජ්ජුරුවෝයි රටවැසියයි. දොස්තරයි ලෙඩ්ඩුයි. පන්ති ටීචයි ශිෂ්‍යයි. හැමල තාත්තයි දරුවෝයි. මේ කැරකෙන ලෝකේ කැරකෙන ලෝකෝය ඔය අම්මයි තාත්තයි මැරලා ගිහිලා ඔය දරුවාගේ ඔය දරුවාගේ දරුවාගේ ඉරි බඩේනේ ආයෙ උපදින්නේ. එදාට මොකද සයිකල් එකට වෙන්නේ? එදාට එදාට උ අනිත් පැත්ත අරලා දෙනවා. එහෙම හම්සුනේ. හැම තිස්සෙමත් වෙනවා නම් හොඳයි. නමුත් වෙන්න පුළුවන්. ඔව්. අපාර වූ මේ සංසාරේ මගේම පිය වේවා කියලා සින්දු දෙන්නේ. කියන්නේ තෝ මට ගාවේ මං තොට ගන්න. ඒකයි ඒ කතාව. තෝ මට ගැව්වනේ තොට මං දෙන්න. වරෙන්. කරකලා වරෙන් කර ගිය වාරේ උඹේ මේ වාරේ මගේ අර තවරින්දක් තියෙන එක දෙමළ එක පරිවර්තනයක්. ඔකාට එක වාරය නැ ටිකිට හත් වාරයයි. ඔය කරකිනකොට අපි දැන් මේ ඉන්න වර්තමානයේ මේ මේ ස්ථිර කරගත්ත මේ චිත්තක්ෂණ ඉඳගෙන ලෝකෙමයි ඉඳ හදන්නේ. ලෝකේ මේ දේශයේ වශයෙන් සීමාවකුත් නැහැ කාලයේ වශයෙන් සීමාවකුත් නැහැ අපි නිකන් අර හැඳි ගන්න කැඳ හැලියක තියෙන බත් ඇටයක් වගේ මුට්ටිය පුරා කැරක් කැරක් ඉන්නේ උඩට එනවා යට යනවා උඩ එනවා යට යනවා ඉතින් කොහෙද අපිට හැමදාම තාත්තකමක් අම්මකමක් දවසක අපි දරුවෝ වෙනවා දවසක අපි මිනුබුරෝ වෙනවා ඒ ඔක්කොම එකම පවුලේ අපි මේ ඉන්නේ පිංචි කෑල්ලක් බලලා ඒක ස්ථාවර කරගෙන නිත්‍ය සුඛ සුභ කරගෙන ඒකෙන් ලෝකේ බලන්න හදනවා ඒ තරම්ම අමාරිසයගේ ලෝකවල බලන කන්නඩිය වගේ පටලවාගෙන තියෙනවා. ලොකු චිත්‍රය දිහා බලනකොට අපි nothing ගණන් ගන්න මහවැලියේ මේ ගංගා මේ මහා සාගර වැලි දිය කඳුලත් තරමට අපේ සිග්නිෆිකන්ස් එකක් නැහැ. ගංගානම් කනේ වැලි යට එක තරම් වටිනාකමක් අපේ ඇත්තේ නැහැ. උනට අපි හිතන්නේ මේ ලෝකේ ඔක්කොම මම තමයි උඩම ඉන්නේ. අනික කටි ඔක්කොම පුළුවන් නම් මං කියන විදිහට පුළුවන් නම් කාපන්න බැරි නම් කාපන්න. ඉතින් ඒකට වන්දි කියවන්න ඕනේ. අපි කවදාරි අංගනංගගේ වැලියටයක් වෙච්ච දවසේ තයිලෙත් තලාවේ මහමුදේ දීකතුරක් වෙච්ච දවසේ අපෙන් කාටවත් නීති හැදිලි පැදවිලි මොකක්වත් නැහැ. අනික් කට්ටිය කියන දේක් අහන්නත් සාධාරණව කැමති. අපි ඉතුරු කරලා යන දෙයක් නැහැ එතකොට. ගියා ගිය පාරේ ඉතුරු වෙලා දෙයක් නැහැ ඒ නිසා නෑ. කර්ම රැස්වීමක් නැහැ. ඒ නිසා අපි මේ ඒකට කියන්නේ ඕකට කියන්නේ vested interest කියලා. අපි අපිම පවර ගන්නවා. මම උගන්වන කෙනා ළමයි ඔක්කොම මං කියන්නේ අහන්න ඕන. මම අම්මා තාත්තා අහරවහන. ඒ නිසා දැන් කැපිටලිස්ට් සිස්ටම් එකේ සල්ලි තියෙන එක එයා වෙස්ටර්න් ඉන්ටර්ස්ට් තියෙනවා. එයා තමයි සෝෂල් සර්විස් කරන්නේ. එයා තමයි කන්ස්ටිටියුෂන් හදන්නේ. එයා තමයි ආණ්ඩු පෙරලන්නේ. ඔක්කොම කරන්නේ. කියන මං ඔක්කොම කරන්නේ බෙනිවලන. බලනකොට උගේ පර්ස් එක විතරයි ඌ බලන්නේ. ඒ සිස්ටම් එක තමයි දැන් මං යන්නේ ඔය මේ වෙස්ටර්න් ඉන්ට්‍රස් කියන එක වෙස්ටර්න් ෆිලොසොෆි කියන පොතේ බොහොම ලක්ෂිත බර්නාඩ් රසල් ලියලා තියෙනවා. ඒ කියන්නේ කියනකොට ඒ වන්සර කොච්චරක් මේ තුන්වෙනි ලෝකේ රටවල් ගැන හැඟීමක් තියෙනවද කියලා හිතනවා. ඒ රටවල් කිසිසේත්ම තව රටක ඉන්න මිනිස්සු ආත්ම විදියට සලකලා නෙවෙයි සලතුම් ම්ලේච්චෝ. උන් කොහොම හරි අපි දෙයන්නාසේ ආගමට ගන්න ඕනේ. උන් පිරිසුදු කරගන්න ඕනේ, ශිෂ්ටාචාර කරන්න ඕනේ. නිසා අපි කියන දේ කරපියා. නැත්තම් මෙන්න තුවක්කුව. ඒ සෙල්ලම තමයි ඒකෙන් මේ පොඩිතර වගේ පෙරෙන පෙලිල්ල නිසායි කියනවා කිනකොට වැඩි මහල් වෙනකොට මානසික අසහනෙයි. ඒ දෙමාපියෝ පිස්සු කෙලින හැටි. පුදුමාකාර පිස්සු කෙලිලක් නේ පිස්සු කෙලින්නේ. ඒක මේ අන්දක ඊජිප්තස් කොහොද ඔය අයර්ලන්ඩ් වල මේ තමයි 400 ක අටසකලි හම්බෙලා තිනවා මිනිහ මේ කක්කුසි වලක තිබිලා. ඒ දරුවෝ එකතු කරලා සලකලා තියෙන හැටි. ඉතින් අන්දරෝ ලෙඩ වෙලා මැරලා ඔය මිනි පෙට්ටි ගන්නත් බෑ කක්කුසි වලකට දාලා. දැන් හම්බ වෙලා. දරුවනේ අප්පා කාගේ වුණත් දරුවනේ. ඉතින් ඒ ඒක අම්මල තාත්තලා නොකරනවා කියලා හිතන්න එපා. අම්මල තාත්තා හරියට හැරස් වෙනවා. ඉතින් ඒක ඒක අන්තිමට දරුවගේ ෆෝබියා එකක් විදියට, බීතිකාවක් විදියට එනවා. ඉතින් ජීවිතේ පුරාම යා ජීවත් වෙන සියදිනසා ගන්න හෝ දකින්න කෙනෙකුට හර්ට් කරන අදහස. ඒක ඇත්තටම පෙපෙන්ඩි ඉස්සලා මලක් පොඩි කරලා දැම්මා වගේ. මේ පොට්ටුවක් පොඩි කරලා දැම්මා වගේ. ඒ නිසා මේ හොඳම වැඩේ මම කියන්නේ දරුවෝ ඇති කරන්න ඉස්සලා පොඩ්ඩක් කල්පනා කරන්න. otherwise little too late. මේ අපේ අම්මයි අප්පච්චි කල්පනා කරා නම් මම නැහැ. සම්මහත් දෙයක් තියනවාද ළමයි දැන් අර සර්කල් එක ගැන කිව්වා වගේ it depending on you get the the child you're given is based on it's a fraction of vibrations. That is obviously somebody, person who's died, it becomes. I didn't get your point. I didn't. I didn't get your point. You have to give the give the picture more and more. Otherwise, I can't. A child which uh, you get pregnant. I child coming to you. Yeah. Is that based on vibrations relating to the parent. So it's like one, one magnet attracting another. Three things. The child selection also sometimes talk. Some the parents' receptivity or parents' this thing. And some of the karmic forces also. So therefore, uh, that is being not been really done much of experiments. It says that uh, say before his birth, he searched which womb I am going to select. He has the, he has the authority. Because he, the determination power is so powerful. So he can select. So otherwise, that child comes bringing a message or mission to the parents. They come and quickly passed away. And then parents get really shocked. And that will give a thinking. And sometimes child come out of full hatred. And from the right from the beginning, either kill or equal thing happen. So these are very complicated because of these karmic forces. So that is being, if you are it is interested you may read the Tibetan Book of Dead. Uh, they are little explaining, but it is training the mind uh, while you are living. At the deathbed, you death end, deathbed, if you are not enlightened, you have a chance to direct yourself. But if you are well trained, so that is what the Tibetan Book of Dead. So they are one uh, scientist, you know, yeah, uh, Goswami, uh, Ian Goswami, Indian person. Uh, he was a Hindu, but he's expert in quantum physics. I can't remember. Goswami is a very famous, one of the richest person, people uh, in the person in the USA. He says, my sole duty is to prove that Tibetan Book of Dot is not a uh, mystic, it's a truth. He has written a book, uh, Physics of the Soul. By Goswami, he has ten, uh, wrote eight books. Uh, I read the Physics of the uh, Soul, and he says how this, whenever you are in a full of a threat, or death pit, or in a challenge situation, how you can monitor the destiny. I mean, that's the least chance you get Usually when you are peace and calm and we can monitor our mind. Even then we find difficult to keep in the breath. But it is how to monitor at the deathbed. And immediately if you can understand now I am in the death and still mindful, biggest chance. If you are not in a position to mindful to keep the mindfulness to understand that I am in a trouble and I am going to leave, then you do all the chaotic thing. And ultimately you will be destined according to your karmic force and there's another middle part. First bardo, second bardo, third bardo. So he says that when the trouble happens, main thing is not to worry. That is what we do in meditation. So in the meditation, when the trouble happens, if you are moved or carried away, that means you, <laughs> you don't know what is meditation is. Meditation is that you are trained when there is no trouble, well and good. When the trouble is there, you are training for the death and need with respect to that, what is this trouble? So that is how it is happening. This is a little glimpse. Even in a fully troubled situation, you have the full chance. In the Buddha, it has mentioned samasishi. Samasishi, the death and the enlightenment happened synchronized. It's so alive, so mindful, so diligent to the excruciating pain, the death pain. And then quickly you are in enlightenment. So otherwise the selection and how it is happening, it is uh, not well uh, experimented and uh, sometimes it is mother can claim. Sometimes it is a child can select. Sometimes it is completely karmic forces. So these are the three variables we can talk about. Excellent. there is a like that saying, that if one tries to explain the worth of a person, in that sense, Buddha has once said, one should not question the imponderables, because Buddha says there are certain things that you can only a Buddha can that, that is beyond our capacity. Because I once went to the British Museum to see an exhibition on Jain Jain religion. And you won't believe this. <clears throat> we all know that the, and you will say that this is uh, not Dharma but uh, religion, that is like Buddha and so on. Now, we are told that Mahamaya saw an elephant coming and so on. So when I went inside that, this is the Jain Tritankas, they're all naked. 30, 30 no, 24. They are, they are 24th is the, uh, the um, Mahavira. Yeah. So, Mahavira was a contemporary of Buddha, though he was senior to Gautama Buddha. Because he died before this <laughs> thing. But, <laughs> it's laughable, is that Mahavira's mother saw the same thing. Elephant. He looks at it, <laughs> that thing copied from Mahavira to so much of copies, 24 Buddhas, we, we copied yes. from the ma, this thing. And uh, even the uh, Jain, even Sutang, exactly the way they suttas starts. And only the Buddha, Buddhist, Buddhist people preserve them. They also have Upasampada. And they also have all the kind of thing. They have given the equal rights for the females. They have given uh, the Mahavir also went against the Brahmani caste system. And he also in the Queen's family. So in these three characters, is exactly equal with Buddha. Because Jain laws don't believe in a uh, true God. No, no, they are, so they are karmic. but, but they always believe in Sakha. <laughs> So the best thing is this. So Mahavira's mother saw an elephant coming and entering her body. The same way Siddhartha Mahamaya saw. Then Sakra that, that is what Carl Jung mentioned. Whatever this uh, culture, the symbolism is the same. Yeah, yeah. They seem, even in the Greek, even in yeah. the India, so even the Buddhists, even that we call, that we only know Buddhism, that's all our mistake. Or limitation. Then we call our things happen and others are copy. But if you know the long picture and the long uh, the time series, they, they are same symbolism they are not evolving. So different people express in uh, symbolic form or uh, epithets, uh, examples, uh, that is the way parables came into being. So there are Buddhist parables and Aesop parables and Hindu parables and Jataka stories. Uh, they are kind of a, uh, communication systems and we take each and every symbol as a truth, as a firm as a the uh, unshakable. We, do, <laughs> we, we mixed up with the you know, upama upameya. What is symbolizing and what is the symbol? So then we are in a full of a chaos. So Sakha had made a mistake. He went to heaven and then suddenly realized he had placed the embryo in a Brahmin lady's womb ah. through the elephant and realized that he meant to be, to be in a Kshatriya lady. So he promptly came back <laughs> and removed this ring. A test tube baby, test tube baby. the other lady. So that Mahavira was a Kshatriya and not a Brahmin. Because if you say Brahmin, you believe in a god. Now see how they are just listening. So those are imponderables. The enlightened one kya The Mahasarvanya. uh, සර්වඥ oh, They are believe like that. And if you go that, if you happen to go to Saranath, uh, in a walking distance from the Anagarika Dharmapala place, the temple, and you, see, you can see how how precious and how rich people come there. So when I go there, one uh, each time I go there, I usually go, and one person came, to, very young person, and he told, I, I today is not a ceremonial day, I will show you, like, he told how his faith came, and he gave precious photos. So all the Indian leaders come and touch the linga or the naked person's the organ, they touch it. That is their blessing. So each and every uh, religious master go and, and still they are believing they thought Buddhism is barbaric. They are the real people and they are Mahavira and the Buddha exactly the same film, same uh, features. Only they apply uh, chandana, they apply in these four, five, five places. And when he keep the hand here, you can't see the organ. And otherwise, Buddha statue and the Mahavira statue, no any difference. There's a Puna Nula, that's a thread. Therefore, it appear like a robe. Buddha also have a, this thing. And when you stand, exactly like a Buddha Pilima, and there's a leaf they put in order to cover the sacred places. And otherwise that we fight telling that some people are printing uh, Buddha image in the ladies' panties. I don't doubt whether they are fighting for that. We say that Buddha image happening in the candles and Buddha image happening in chocolates and the Buddha image happening in the cakes and so we are very worried and we are fighting and uh, I <laughs> don't I doubt whether uh, the, the Jaina people taken, in auto serious about it because we are fighting, so they have nothing to worry. We have, we have taken this image as Buddha. And we say it is hurting us, so they find that <laughs> they, the printing people and Buddhists will fight. Why should we worry? They are not claiming this as our Mahavira. But uh, historically, as an image it is exactly the same. So... අපේ පස්වග මහණු සරියුත් මුගදන් වගේ ඉන්නයි මම ගියා ඒ පන්ස ජෛන පන්සලට. හැම හැම එකක්ම පැත්තක තියලා මල්ලි කිව්වා ජෛන පන්සලකින් අන්න පොත්. නෑ හැම තැනම යන්න ජේතවනාරාමේ ජේතවනාරාමේ ඉඳලා මේ මේ ශවැත්තුරට යන පාරේ විශාල ජෛන පාසලක නටබුන් තියෙනවා. සාරනාත්වලත් ජෛන සහ බෞද්ධ නටබුන් කියලා තමයි ආකියොලොජිකල් ඩිපාර්ට්මන්ට් එක සිලෙක් තෝරාගෙන තියෙන්නේ. හැම ප්‍රසිද්ධ ස්ථානකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු හැම ප්‍රසිද්ධ ස්ථානයකම ආසන්නයේම විශාල ජෛන පන්සලක් තියෙනවා. එකට ඉඳලා තියෙන්නේ. ඒ දෙකකින් ඉඳලා තියෙන්නේ අනිත් එක බුදුරජාණන් වහන්සේ කායික වාචික මානසික කියන ක්‍රියා එයා කාක් දාන කාය දන්න වචී දන්න මනෝ දන්න කියලා තියෙනවා. ඒක අනිත් පැත්තට කියලා තියෙන්නේ කර්මය ගැන කතා කරලා තියෙනවා. ඒ ජෛන කට්ටියට එක ගිහිලා අපේ හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නවලට අපේ හාමුදුරුවන්ට කට උතර නැතිලා තියෙනවා. ඒගොල්ල කියනවා මම අලුත් කෙනෙක් මම බුදුහාමරෙන් අහලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ ඇත්තට මේකට උත්තර දීලා තියෙනවා. නමුත් බලනකොට පංචිල් පදපා එහෙමම සුද්ධටම කියලා දීලා තියෙනවා. මෛත්‍රී භාවනාව සුද්ධටම උච්චරමයි. මොකක් හත් වෙනසක් නැහැ. දැන් අපි ඒක බුද්ධියට සින්න කරන තියෙන මෛත්‍රී භාවනාවේ බුද්ධ ධර්මයට අරගෙන අපිට වැඩි. ඒ අවිංසා අන්තිමටම කියනවා බුදුන්ස් කියලා තන ඒක too much කියලා. නමුත් ඒ තරමටම මේ පැරලල් ගිහිල්ලා තියෙනවා. ඒ ඒ પરම්පරාව අද වෙනකන් තියෙනවා. ඉතින් අපි ඔය ගැන නොදැනුවත්කම නිසා අපි මේ හදා ගන්න තමයි කල්ට එකක්. ඒක තමයි වෙනස. ඒක ඒගොල්ල වෙන විදියකට කියන්නේ පස්සේ පුත්‍රයන්සේක ඔය දේවදහ සූත්‍රය වගේ තැන්වල ලස්සනේ කර්මයේ කියලා දාව කර්මක්ෂය කිරීමක් කියලා ඒගොල්ල කියන්නේ මොක්ෂය කියලා කර්මක්ෂය කියලා. ඒක දේවදහ සූත්‍රයේ සර්වඥන්සේ මතු කරලා අරගෙන ඇත්තටම ළඟට ගිහිලා මතු කරලා අරගෙන ඒක කඩලා දානවා. ඒ රණ්ඩු කරලා නෙවෙයි බොහොම ඩිප්ලොමැටික් මෙතඩ්ස් වල. ඉතින් අපි ඇත්තටම ඉන්නේ මේ අපි අර සෙක්ටේරියනිසම් ෆන්ඩමෙන්ටලිසම් මෙන්ටලිසම් කියලා එකක් තියෙනවානේ. අපි අපේ ගමයි හරි. ඉතින් මේව සත්‍යම ඕකමඤ්ඤා කියන එකේ බෞද්ධයත් ගිලිලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මේ කොයි ආගමක වුණත් මේ මිනිස්සු අදහන්නේ පිස්සුවට නෙමෙයි මොකක් හරි ටච් එකක් තියෙනවා. අපිත් අදහන්නේ අපිටත් ටච් එකක් තියෙන නිසා අපිට අයිතියක් නෑ ඒක හරිද මේක හරිද කියන්න අපි තාම නිවන් දැකලා නැති තාක් කල්. දැක්කට පස්සේ ගෝසාවක් නෑ හොඳට. ඒසාවන්තර මගේ ඉන්දියන් යාළුවෝ ඉහිමුවාක ඇතිවීම නැතිවීම ඒ තරමටම දන්නවා ඒගොල්ලෝ. සමාධිය යනවා හරි ලස්සනට. විපස්සනාමෙත් අර අනාත්ම එක කැලේ තාම ඇති වෙනව නැති අනත් එක පෙන්වන්න ඒගොල්ලන්ට මහා භාරතයේ අලුත්ම එක තියෙනවා අලුත්ම ලියපන තියෙනවා මොන පාදද කවුද කියලා. ඒකේ තියෙන 9 chapter එක විෂ්ණු විෂ්ණු විඥානය කියලා chapter අපිටවත් කියවන්න බෑ. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. chapter ගන්න discussion එකට විෂ්ණු විඥානය කියලා එකක් තියෙනවා. මහා භාරත පොතේ. මහා භාරතයේ 9 chapter එක. විෂ්ණු ක්‍රිෂ්ණ විඥානය sorry. ක්‍රිෂ්ණ විෂ්ණු කියන්නේ ක්‍රිෂ්ණට ක්‍රිෂ්ණ විඥානය කියලා එකේ අද්වෛතයේ පෙන්වලා දීලා තියෙනවා. මොනම ජාති මේ ළඟදී බික්කු බෝධිමණ්ඩල කලියල කෙනෙකුට අහුවෙන්න එපා. ඒ තරම් මේ මිනිස්සුගේ ලුසිඩ් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙනවා. අපේ කෙනෙකුටවත් කියලා තේරුම් ගන්න බෑ. ඒ නිසා අපි ගියොත් Hindu කෙනෙක් එක්ක කතා කරන්ද contradictions නෙවෙයි. ක්‍රිෂ්ණ විඥාණයට ගියොත් ගොඩාක් දුර යනකම් එකට යන්න පුළුවන්. ආපෝතේ ජෝවායෝ පඨවි අංශුකලාප ඉතින් ඔක්කොම මේ ඔක්කොම බුදුජානක සරන්තේ නෙව්වයින් වගේ කියලානේ කියන්නේ. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඒටත් වැඩිය හොඳ පොතක් තියෙනවා අපි මේ ධර්ම සාකච්ඡා කරන දේවල් නෙවෙයි යන්නේ. බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ තියෙනවා Hinduism, Buddhism and නෑ Brahmanism, Hinduism, Buddhism කියලා පොතක් ගෝෂ් කියලා එකක් කියලා. ඒකේ ලියලා තියෙනවා මේ දැනුම කොහොමඩක්වත් ග්‍රීක කාර්යය ගාවක් තියෙනවා, ජූස්ලා ගාවක් තියෙනවා, Hindu තියෙනවා, ශීක්‍නුත් තියෙනවා. බුදුරජාණන් විතරයි විතරයි ග්‍රම එක දුන්නේ. ෆෝමැට් කෙරුවේ. ෆෝමැට් කෙරුවට පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. දැනුම කිසිම කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා හැම ලෝකේ තියෙන පොතක්ම ලියලා තියෙන්නේ බුදුදහමේ පරිණිරවාණයෙන් අවුරුදු 600කට පස්සේ. හැබැයි දැනුම අවුරුදු 15000ක් ඈත. එතකන් ආවේ කටින්. බුදුරජාණන්සේ විතරයි ඒක දැන් හිතක්ක ਵਿਚාර පීචි සුකෝල්ට කඩලා ධානා තියෙනව තිබිලා තියෙනවා. බුදුරජාණන්සේ තමයි කිව්වේ මෙන්න මේ ධානාංග එනවා මේ නීවරණ නැති වෙනවා කියන එක හරියට ටෙක්නිකලි වෙන්නේ බුදුරජාණන්සේ. ඔක්කොම චතුරාර්ය සත්‍ය නම් ඒ විදිහටම නෑ ඒක නිසා යම් කෙනෙක් මේ දැනුම සංවිධානය කරනවා නම් ඒ කෙනා දැනුම පාලනය කරනවා කියන මට්ටමට ගිහිල්ලා තියෙනවා බුදුරජාණන්සේගේ තියෙන මේ ආර්ය සත්‍ය ත්‍රිපරිවට්ට ද්වාදශාකාර වලට කඩපු කැඩිල්ල ඒ කාලෙට අලුත් දෙයක් තිබිලා නෑ ඊට පස්සේ තමයි මේ දැනුම ඔක්කොම ස්ට්‍රීම් ලයින් වෙලා data analysis වලට ගිහිල්ලා bird's eye view ඇවිල්ලා ග්‍රාමයක හැදිලා ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා දැනුමේ අයිතිය බුදුහාමුදුරුවෝ ගන්නෙ නෑ. බුදුහන්සේ අරගෙන තියෙන දැනුම ලිබරේෂන් එකට හරවන හැටි. දැනුම කෙලවරක් නෑ. ඒ දැනුමේ ටිකක් අරගෙන ඒක අවශ්‍ය ටික විතරයි අපට ඕන කරන්නේ නිවන් දකින්න. අපි දැන් ආයෙ පටන් අරගත්ත නේද? සර්වච්ච වෙන්නේ. ඔක්කොම පටන් ගන්න ඔක්කොම දැන් ඉතින් සම්පූර්ණ කියන්නේ විශ්ඳ ගන්න බැරි තැනකට අපි ඇట్లా තියෙනවා. අපිට දැනගන්න ඕන බුදුරජාණන්සේ ඔක්කොම දැනුම ගැන අධිකාරී ශක්තියක් කරන මහණෙනි මම උඹලට කරන්න තියෙන ටික කරලා තියෙනවා මෙන්න මේ ට්‍රැක් එක විතරක් ක්ලියර් කරපන් උඹලා යනවා ඊළඟ ඉන්නකම් කියනවා බවුන්නම් වතසෝ භගවා දුක්ඛ හත්තානං දුක්ඛ අපහත්තා මිනිස්සුන්ට ඉන්න තියෙන විශාල රිසර්ච් එක නැති බොහෝ පටුදැනකට ගත්තා විශාල දුක්ඛන්දරාවක් පොඩි කරා ඒ බුදුරජාණන් වහන්සේ අපකට අනුකම්පාවෙන් කරපු ගමන් බහුන්නම් වදසෝ භගවා සත්තාන සුඛා උපහත්තා. මිනිසුන්ගේ හීනකින්වත් හිතන්න බැරි සැප ටිකක් ගෙනත් දාලා තිනවා. අපි ඒතියෙදි මේ දෙපැත්තේ ඇවිදිනවා. යන්න පාරක් තියෙනනම් ඇසොදර තිබෙනනම් කිම බැදි වල යන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ප්‍රැග්මැටික් නෑ. අපි ප්‍රැක්ටිකල් නෑ. ඔය කාපිරිය ඇටෝම් ගෙදර ගියා වගේ කනවා කනවා කනවා කනවා කෙලෝරක් නෑ. මේ කොච්චරද වාසිය කොච්චරද ප්‍රෝජනේ දන්නේ. ඉතින් ඒ නිසා ඒක අර ගොනුව ගාවනම් මේ දැනුම ඔක්කොම තියෙන්නේ මේ අසහනෙ නැති කරන්නයි. අසහනෙ නැති වෙනම බදිනු. කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. ඔබට වෙන ටෙස්ට් එකක් නැහැ. ඔබට තේරෙන්නේ නැත්නම් අසහනෙ ඉති මොකද කරන්නේ? අසහන නැතිවම තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම තමයි තමන්ගේ අසහනෙත් එක්ක යාළු වෙන්න ඕනේ. අසහන ප්‍රමාණ කරන්න ඕනේ. එතකොට ඒක නැති වෙන කියන්නේ වල. ඒගොල්ලෝ කියන්නේ ඔය හැම ආගමෙම කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ සාර්ථකරු කියලා. අපි කියන බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉර්ෂිණාසලා කියලා Hindu ආගමේ කතා කරනවා. ජෛන ආගමේ 24 දෙනෙක් ඉන්නවා තීර්ථං කරලා ඊට ඉස්සෙල්ලා. ඉතින් ගියාම ඔය මේ සායි බබා ඒ ඔක්කොමලා එක මනුස්සයෙක් මේ. ඒ මනුස්සයෙක් දන්නවනේ මේ පිටු කෙනාට මනුස්සෝ ළඟට ඇවිලා බුද්ධ ආකාරය කියලා මේව කරනවා ගැලු ඇමරිකන් කාර්යවල සැලුට් එකක් ගහනවා අරුවේ ඇවිල්ලා බයි බයි කියනවා එකම එකනාටමයි ඔය. සායි ලොකසා සිට කාලේ කියනවා අගස්ති මුනි කියන එක අගස්ති බෝධිසත්වයි. exactly the same. Hindu ආගමේ සාර කරනවා අගස්ති මුනි කියලා ආයුර්වේද හොයාගත්ත මුනිවරයා විදියට. අපේ ජාතක කතාවේ තියෙනවා අගස්ති කියලා බෝසත් වහන්සේ නමක් නේද නන්දි විශාල ජාතකයයි නන්දිටන් ගවයයි. ඉතින් ඔක්කොම එකයි ඒ වුණාට අපිට නන්දි ගවයා ඒක මිත්‍යා දෘෂ්ටි. නන්දි විශාල ජාතකයේ ඉන්න ගවයා ඒක සෙල්ලන්නේ නැහැ. මේක දිහා බලනකොට අපි කාලා තියෙන කෑමන මේ මේ මේ මේ සම්මාදිට්ඨි වෙන්න හදලා හැබැයි ඒක බලලා hina කාලා ඉන්න පුළුවන් අය රැට නොකවයි කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. සාමාන්‍ය ඒක දැනගත්තට පස්සේ දෙවේලක් වැඩි කියලා හිතනවා. ඈ නම් 24ක් තියෙන බුදුරජාණන් වහන්සේ. අර කට්ටියගේ 24ක් දෙනවා නම් 24 තමයි හිටගෙන දෙන්නකො නම් 24. මේ ඉන්දියන් ලැන්ග්වේජ් එකම ඉතින් මේ ඉතින් ඔය මේ මේ මේකත් ඉන්දියන්නේ. මේ මහවීරලාගේ પરම්පරාවත් ඉන්දියන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ මා අර්ධමාගදී අපි අර්ථමාගදී ඒගොල්ලෝ මාගදී අපි අර්ථමාගදී ලැන්ග්වේජ් එකත් එක විදිහටම යන්නේ. ඉතින් හැම කෙනාටම මේ වගේ මිලියන් ගාණක් අවුරුද්දකට ඉස්සර ඒ නම් ටික ලැබෙනවා. ඔව් ඉතින් ඒක ඉතින් අපිට බෞද්ධයි කියන්න බෑනේ. ඒ ඒ තිබිච්චව බෞද්ධයි කියන ෆ්‍රේම් එකට ආවේ බුද්ධඝෝස සාමසුරට පස්සේනේ. ඊට ඉස්සෙල්ලා මේවා සාමාන්‍ය ලිබරේෂන් පාත්ස් නේ. අපි අර ලේබල් එක ගහුවට පස්සේ තමයි ඔය අපිට එකක් මම මේකේ ඊටපස්සේ ගහගන්නේ. හැබැයි බලනකොට අපි එකම සාප්පියෙන් බඩු අරගෙන තියෙන දෙන්න දෙව එක සාප්පිය සෙල්ලම් බඩු කරනවා දෙන්න සෙල්ලමට ගහගන්න. බඩු අරන් තියෙන එකම සාප්පියෙන්. ධර්මචක්කපවත්තන සූත්‍රයේ කියනවා ද්වේ මේ මිත්‍රේ දෙපැත්තක් තියෙනවා කියලා. අට කියලා මතානියෝගේ බුදුහාඳුර වක්කල් දුෂ්කරක්‍රියා කෙරුවේ ජෛන මිනිසුන්ගේ විදියට අල්ලනවා. ඒතියා එළුවෙක් වගේ ගිහිල්ලා සිද්ධාර්ථ කුමාර කවුසත් වෙලාවේදී අනක ලේන්කාර කිව්වා. ඒක කරලා ඔක්කොම කරලා ඒ ඒ ඒව කරපු දේවල් වැරදි කියලා උන්වහන්සේ තේරුම් නිසා පස්සේ උපාලි ඇවිල්ලා උන්වහන්සේක වාද කරන්න නෙවුවා මේ නෑ මේ චෛතනායකයා. ඒවා ගිහිල්ලා ඔතන පරද්දලා වරින්නේ. අන්තිමට උපාලි පැවිදි වුණා. එතකොට හේතුව ඇහුවා බුදුහාමුදුරුවෝ ඇහුවා මොකද උඹලගේ ආගමේ ඇත්තතරම් ඇඟට වද දෙන්නේ කියලා. අපි වේල පහෙන් ගෙන ආපු පව් නැති කරගන්නේ. ඒකට අහනවා ඔබ දන්නවද කොච්චර ඔබ පව් කරනවද? ඒ ඔය දේවදාස සූත්‍රයේ විතරයි තියෙන්නේ. ඒකට කිව්වා ගිහිල්ලා කියපන් මේ ත්‍රිතංකරට නොදන්නවා නම් කොහොමද ඒ පව් ගෙවන්නේ කියලා. ඉතින් ඒකෙන් තියෙනවා ගස්සනයක්. මොකද එක පැත්තක එහෙම් පිටින් තමුන්ගේ ඇඟට වද දෙනවා ඒක අහක් කළා බුදුහාමුදුරේ ඒක විපස්සක මහින් අහක් කළගියේ ඉතින් ඒකේ තියෙන ඇත්තක් අන්තිමට දැන් ඉන්දියාවේ හුඟක් ජෛනාතු මාඩුයි හැබැයි අපේ වර්ජිනියා රෝඩ් එකේ මගේ දකුණු පැත්තේ ඉන්නේ ජෛනකාරී වම් පැත්තේ ඉන්නේ ජෛනකාරී අපි උදාහරණයක් මට කියනවා එක අර එක සයිඩ් එකයි කියනවා ඕගොල්ලන් බුදුහාමුදුරන්ට අපි නුගෑන්නේ. එපමණ වෙන්න ඇති. ඔන්න එහෙම යන්නේ. නමුත් සුණක්කත් කියලා කියන්නේ සුණක්කත් ඔතම බුදු සාසනයට බැඳෙන්නේ මොකද දන්නවද? ප්‍රත්‍යාවි. ඉතින් හරියේ නෑ. ඉතින් මට ඕනේ නෑ මේකේ මම යන්න ඕනේ නිදාසරන්නේ. සනක්හත් මගේ ආගම මම මේ අනුන්ට පෙන්වන්නට කරපු දෙයක් නෙමෙයි මම උගන්වපු ධර්මය ගන්න තමස තමසගේ මේක දෙයක් යන්නේ කියලා. ඒ එහෙමත් වෙනවා. ඉතින් දුහන්තු ඉපදෙන සිද්ධාර්ථ කුමාරගේ ඉපදෙන කාලෙදී අට දෙනෙක් හිටියා ඔක්කොම ඒගොල්ලෝ එලයිසන් කියලා තියෙනවා. හය දෙනෙක් නේ. සත්‍ය ස්ටෝර්. ඔහොම ඔහොම අට දෙනෙක් හිටියා. ඉතින් බුදුහාමුදුර එක එක්කෙනා එක්ක වාද කරන වෙලාව එනවා ඒගොල්ලන්ගේ වැරදි. ඒතර මේ ඒගොල්ලෝ අන්තර ධ්‍යාන කියලා අත්කරමිත මතානියෝගේ හැටියට ඇඟේ රෙද්දක් කැන්දත් අරුන් පොඩි පොඩි සත්තු මැරෙනවා. ඒ නිසා හෙදුවෙන් යනවා. එහෙමද? ඔව්. ඉතින් ඉතින් ඒ කියන්නේ අන්තිම අන්තිමට ගිහිල්ලා අන්තයටම එහෙම එද ඒකට පහු වෙනකොට ඒගොල්ලෝ අන්පොපියුලර් වෙනකොට ඒගොල්ලෝ සුදු අඳ ගන්න ගත්තා. ඉතින් නිගණ්ඨයන්ට කියනවා නිගම්බර් කියලා සුදුවදනයන්ට කියනවා ශ්වේතාම්බර් කියලා සුදුවද. ඔන්න ඕ ඉන්දියන් මිනිස්සු වැඩි දුර හිතන්නේ නැතු ඉන්දියාවේ ලංකාවේ වෙනස ඒකයි. ඉන්දියන් කාරේ ඉන්නවා කිව්වොත් තාත්තා හරි අම්මා හරි ඒක එහෙමමයි. මොකද බ්‍රාහ්මණ නෙමෙයි. දැන් බුදුහාමුදුරු උපන්න නම් බ්‍රාහ්මණ පවුලක ඒකාන්තව බ්‍රාහ්මණෙක් වෙනවා. ක්ෂත්‍රිය උපන්න නිසා ඒගොල්ලන් එහෙමත් තියෙනනේ කාලය දේශ දේශික පොතුනා කිව්වනේ පස් පහ බැලුම් බැලුවා කියලා. ඒක යන්න සක්‍රියට බාර දුන්නා ඒගොල්ලන්ගේ. සක්‍රිය කිව්වා රන්දක් කියලා. ඉතින් නොහොමවත් තියෙනවා. ඒ ඔක්කොම ඉතින් මිත්‍යා මත වෙනවා. කොහමද වැඩේ තියෙන්නේ අපිට නිවනට මොහොන ටික වෙන් කරගෙන දෙන්නේ වෙන් කරගන්න විදි වෙනස්. ඒ වෙන් කර ගැනීමදී බුදුහාර කියන උදව් කරන්න බෑ කියලා. දැනුම තියෙනවා ප්‍රයෝජනේ සලකන්නේ නැතුව වැඩ කරන්න ගත්තොත් අපි අනාතයි අසරණයි. අපිට කරන කරන හැම පියවරකදීම ප්‍රයෝජනේ තේරෙන. ප්‍රයෝජන කියන්නේ මේ ලාභ සත්කාර කියන එක නෙවෙයි. මේ අසහනේ අඩු වෙනවද? ඝර්ෂණේ අඩු වෙනවද? ගමනේදී ගැටුම් අඩු වෙනවද? අවිරුද්ධ ප්‍රතිපදා පේනවද? එහෙනම් කලබල වෙන්න එපා යන්න. එමෙහිට මෙහිට මෙහිට ඔක හැදෙනවා. ඉතින් ඒකට Tamange අවදිභාවයක් නැති වෙලා ඒකට පෙරකතෝරයක් හරි සොලිසිටර් කෙනෙක් හරි තියන්නේ ගොත් පරාදයි. කරන්නම බෑ. කවදා හරි ඒක තමයි තේරෙන ගත්ත දවසේ ඉඳලා තමයි එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්නේ. යන්නේ එතකන් අතන මෙතන ඇඟිලි හංගපු අඟුලි මාල වගේ ගණන් කරන්නේ නැහැ මල් මාලි මා අඟුලි ගන්න. ආරම්භ ධාතු කියලා කියන්නේ වැඩේ පටන් ගත්ත දවසේ. එතකන් අපි ඉතින් අර කපු කපුටෝ රොටි ගලි ගිනලා උළු හලයට හංගනවා නිකන් හොයන්න බැරුව යනවනේ. අඟුලි මාලත් පළමුලින් කපුව එකක්වත් හම්බුනේ නැහැ නේ ගඳයිනේ. ඒක නිසා අන්තිමට මාලේ කරේ දාගත්තනේ ඊට පස්සේ නමක් පට බැඳෙනවනේ අඟිලි මාල කියලා. යෝගාවචරය වෙනියට තේරෙන්න ඕනේ මම දැන් ඉන්නේ මෙවැනි අසහනයක. මේ බුදුහාමරෝ කියපු ක්‍රමෙන් හරි කමන්නේ වේදකට බේතක් හරිදා වෙතර දොස්තර මහත්තයෙක් වේදෙක් තිබු බේතකින් හරි කමන්නේ මොකකින් හරි සාන්ති අසහනකාරජාවෙන් සහණයටපත් වෙන එක වේදාගේ යුතුයකම නෙවෙයි. ඒක ලෙඩාගේ යුතුයකම. තමන් දන්නේ නැත්තම් මම ඉන්නේ මේ අසහනේ. ඒකෙන් මේ නිදහසීමක් වෙනවද නැද්ද කියලා කාගෙන් අහුවට කවුරු කොහොම කියයි. ඒක ඒ නිසා දුක්ඛ සත්‍ය කියලා කියන ඉස්සලාම Taman දැන් විඳිනාසහනි. Taman දැන් ඉන්න තැන නැත්නම් Tamanගේ රෙඩේ නැත්නම් Tamanගේ රෝග ලක්ෂණ කියන එක මීටරකින් බලාපොරොත්තු වෙන්න එපා. ටෙක්නීෂියන් කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන්න මේක Taman දැනගන්න. ඒකට සාපේක්ෂව මේ අසහනය අඩුවීම තමයි මේකේ තියෙන ditta dhamma ඵල කියලා කියන්නේ. මෙලෝ වශයෙන්ම ලබන්න පුළුවන්. ඒක ලැබෙනවා නම් ඉතින් කෙලවරක් ඒකෙම තියෙනවා.